තබ්බේ සෝදන සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ తత్ర කෝ භගවා භික්ඛෝ ආමන්තේසි භික්ඛවෝති බදන්තේ තිතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝ සුං භගවා ඒසදවෝච ඉද භික්ඛවේ භික්ඛෝ අඤ්ඤං ව්‍යාකරෝති කේනායාසේ උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයම් නාපරං එච්ඡත්තායාති පජානාමි තේ තස්ස භික්ඛවේ භික්ඛුනෝ භාසිකං නේව අබිනන්දිතබ්බං නප්පටිකෝසී තබ්බං අනබිනන්දෙත්වා අපටිකෝසෙත්වා පඤ්ඤෝ පුච්ඡේ තබ්බෝ චත්තාරෝ මේ ආවුෂෝ වෝහාරා තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සම්මදක්ඛාතා කතමේ චත්තාරෝ දිත්තේ දිත්තවාදිතා සුතේ සුතවාදිතා මුතේ මුතවාදිතා විඤ්ඤාසේ විඤ්ඤාසවාදිතා ඉමේ කෝ ආවුෂෝ චත්තාරෝ වෝහාරා තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සම්මදක්ඛාතා කතං ඥානතෝ පනායස්මතෝ කතං පස්සතෝ ඉමේසෝ චතුසෝ වෝහාරේසු අනුපාදාය ආසවේහි චිත්තං විමුත්තන්තේ කීනාසවස්ස බික්කවේ බික්කුණෝ උසිතවතෝ අතකරණීයස්ස ඕහිත භාරස්ස අනුප්පත්ත සදත්තස්ස පරික්ඛේන භව සංයෝජනස්ස සම්මදඤ්ඤා විමුක්තස්ස අයමනු ධම්මෝ හෝති වෙය්‍යාකරණාය දිත්තේකෝ අහං ආවුසෝ අනුපයෝ අනුපායෝ අනිස්සිතෝ අපපටිබද්ධෝ විප්‍රමුත්තෝ විසංයුත්තෝ විමරියාදී කතේන චේතසා විහරාමි සුතේකෝ අහං ආවුසෝ පේයාලම් මුතේකෝ අහං ආවුසෝ පේයාලම් විඤ්ඤාතේකෝ අහං ආවුසෝ අනුපයෝ අනුපායෝ අනිශ්චිතෝ අපපටිබද්ධෝ විප්‍රමුත්තෝ විසංයුත්තෝ විමරියාදී කතේන චේතසා විහරාමි එවං කෝ මේ ආඋසෝ ජහනතෝ එවං පස්සතෝ ඉමේසෝ චතුසෝ වහාරේසෝ අනුපාදාය ආසවේ හේ චිත්තං විමුත්තන්ති තස්ස භික්ඛවේ භික්ඛුනෝ සාධෝති භාසිතං අභිනන්දේ තබ්බං අනුමෝදේ තබ්බං සාදෝතේ භාසිතං අබිනන්දිත්වා අනුමෝදිත්වා උත්තරින් පඤ්ඤෝ පුද්ධේ සම්බෝ පංචකෝ ඉමේ ආවුසෝ උපාදානස්කන්ධා තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සම්මදක්ඛාතා කතමේ පංච රූපෝපාදානක්ඛන්‍தோ වේදනෝපාදානක්ඛන්‍தோ සංඤෝපාදානක්ඛන්‍தோ සංඛාරෝපාදානක්ඛන්‍தோ විඤ්ඤාණෝපාදානක්ඛන්‍தோ ඉමේකෝ ආවුසෝ පංච උපාදානක්ඛන්ධාත් තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සම්මදක්ඛාතා කතං ඥානතෝ පනහායස්මතෝ කතං පස්සතෝ ඉමේසෝ පංචසුපාදානස්කන්ධේසෝ අනුපාදාය ආශවේහි චිත්තං විමුත්තන්ති චීනාසවස්ස බික්කවේ බික්කුණෝ උසිතවතෝ අතකරණීයස්ස ඕහිත භාරස්ස අනුප්පත්ත සදත්තස්ස පරික්ඛේන භව සංයෝජනස්ස සම්මදඤ්ඤා විමුක්තස්ස අයමනු ධම්මෝ හෝති වෙය්‍යාකරණාය රූපං කෝ අහං ආවුසෝ අබලං විරාගං අනස්සාසේ කන්තේ විදිත්වායේ රූපේ උපයුපාදානාච්චේතසෝ අදිඨානාබිනිවේසානුසයත් තේ සංඛයා විරාගා නිරෝධා ඡාගා පටිනිස්සග්ගා විමුත්තං මේ චෙත්තන්තේ පජානාමි වේදනං කෝ අහං ආවුසෝ පේයාලම් සංඤං කෝ අහං ආවුසෝ පේයාලම් සංකාරේකෝ අහං ආවුසෝ තේයාලම් විඥානං කෝ අහං ආවුසෝ අබලං විරාගං අනස්සාසේ කන්තේ විදිත්වායේ විඥානේ උපයුපාදානා චේතසෝ අදිඨානාබි නිවේසානුසයාත් තේ සංඛයා විරාගා නිරෝධා ඡාගා පටිනිස්සග්ගා විමුත්තං මේ චිත්තං තේ පජානාමි එවං කෝ මේ ආඋස්සෝ ඥානතෝ එවං පස්සතෝ ඉමේසෝ පංච සුපාදානස්කන්ධේසු අනුපාදාය ආශවේහි චිත්තං විමුත්තන්ති තස්ස බික්ඛවේ බික්ඛුනෝ සාදෝති භාසිතං අබිනන්දේ සම්බං අනුමෝදේ සම්බං සාධෝතේ භාසිතං අබිනන්දෙත්වා අනුමෝදෙත්වා උත්තරින් පඤ්ඤෝ පුච්ඡේ තබ්බෝ චෛමා ආවුසෝ ධාතුයෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සම්මදක්ඛාතා කතමාච පඨවි ධාතෝ ආපෝ ධාතෝ තේජෝ ධාතෝ වායෝ ධාතෝ ආකාශ ධාතෝ විඥාන ධාතෝ ඉමාකෝ ආවසෝච්ච ධාතුයෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සම්මදක්ඛාසා කතං ඥානතෝ පනායස්මතෝ කතං පස්සතෝ ඉමාසෝ ඡසෝ ධාතුසෝ අනුපාදාය ආසවේහි චිත්තං විමුත්තන්ති තීනාසවස්ස දික්කවේ දික්කුණෝ උසිතවතෝ කතකරණීයස්ස ඕහිත බහරස්ස අනුපත්ත සදත්තස්ස පරික්ඛේන භව සංයෝජනස්ස සම්මදඤ්ඤා විමුක්තස්ස අයමනු ධම්මෝ හෝති වෙය්‍යාකරණාය පඨවේ ධාතුං කෝ අහං ආඋසෝන අස්සතෝ උපගච්ඡින් නච පඨවේ ධාතු නිස්සිතං අත්තානම් යේච පඨවේ ධාතු නිස්සිතා උපයුපාදානා චේතසෝ අදිඨානා විනිවේසානුසයාත්තේ සංඛයා විරාගා නිරෝධා ඡාගා පටිනිස්සග්ගා විමුත්තං මේ චිත්තන්තේ පජානාමි ආකෝ ධාතුං කෝ අහං ආවුසෝ පේයාලං තේජෝ ධාතුං කෝ අහං ආවුසෝ පේයාලං වායෝ ධාතෝ කෝ අහං ආවුසෝ පේයාලං ආකාශ ධාතුං කෝ අහං ආවුසෝ පේයාලං විඥාන ධාතුං කෝ අහං ආවුසෝ න අත්තතෝ උපගච්ඡින් නච විඥාන ධාතෝ නිස්සිතං අත්තානම් යේච විඥාන ධාතෝ නිස්සිතා උපයුපාදානා චේතසෝ අදිඨානා විනිවේසානුසයාත් තේ සංඛයා විරාගා නිරෝධාචාගා පටිනිස්සග්ගා විමුත්තං මේ චිත්තං තේ පජානාමි එවං කෝමේ ආවුෂෝ ඥානතෝ එවං පස්සතෝ ඉමාසෝ චසෝ ධාතුසෝ අනුපාදාය ආසවේ හේච්චෙත්තං විමුත්තන්ති තස්ස භික්ඛවේ භික්ඛුනෝ සාදෝති භාසිතං අභිනන්දේ තබ්බං අනුමෝදේ තබ්බං සාදෝතේ භාසිතං අබිනන්දෙත්වා අනුමෝදෙත්වා උත්තරින් පඤ්ඤෝ පුච්චේ තබ්බෝ චකෝ පනිමානි ආවුසෝ අජ්ජත්තික බාහිරානි ආයතනානි තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සම්මදක්ඛාතානි අතමානිච්ච චක්ඛුංචේව රූපාච සෝතංච සද්ධාච ගානංච ගන්ධාච ජීවහාච රසාච කායෝච පොට්ටම්මාච මනෝච ධම්මාච ඉමානිකෝ ආවුසෝච්ච අජ්ජත්තික බාහිරානි ආයතනානි තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සම්මදක්ඛාතානි කතං ඥානතෝ පනායස්මතෝ කතං පස්සතෝ ඉමේසෝ චසු අජ්ජත්තික බාහිරේසෝ ආයතනේසෝ අනුපාදාය ආසවේහි චිත්තං විමුත්තන්තේ තීනාසවස්ස බික්කවේ බික්ඛුනෝ උසිතවතෝ කතකරණීයස්ස ඕහිත භාරස්ස අනුප්පත්ත සදත්තස්ස පරික්ඛේන භව සංයෝජනස්ස සම්මදඤ්ඤා විමුක්තස්ස අයමනු ධම්මෝ හෝති වෙය්‍යාකරණාය චක්කුස්මින් ආවුසෝ රූපේ චක්කු විඥානේ චක්කෝ විඥාන විඤ්ඤාතබ්බේසෝ ධම්මේසෝ यो छन्दो यो रागो या नन्दी या सन्हा ये च उपयुपादाना चेतसो अधिष्ठानाभिनिवेशानुसयात् ते सङ्खया विरागा निरोधाचागा पटिनिस्सग्गा विमुत्सङ् मे चित्सन्ति पजानामि सोऽतस्मिङ्गावुसो सद्ये सोऽथ विज्ञाने पेय्यालम् ගානස්මින් ආවුසෝ ගන්ධේ ගාන විඥානේ තේයාරම් ජීවහාය ආවුසෝ රසේ ජීවහා විඥානේ තේයාරම් කායස්මින් ආවුසෝ පොට්ටම්බේ කාය විඥානේ තේයාරම් මනස්මින් ආවුසෝ ධම්මේ මනෝ විඥානේ මනෝ විඥාන විඤ්ඤාතබ්බේසෝ ධම්මේසෝ यो छन्दो यो रागो यानन्दी या तन्हा ये च उपयुपादाना चेतसो अदिष्ठानाभिनिवेशानुसयात् ते शङ्कया विरागा निरोधा चागा पठिनिस्सर्गा विमुत्सङ् मे चिच्छन्ति पजानाति एवं को मे आयुषो जानतो एवं पश्यतो ඉමේසෝ චසෝ අජ්ජත්තික බාහිරේසෝ ආයතනේසෝ අනුපාදාය ආසවේ චිත්තං විමුත්තන්ති තස්ස භික්ඛවේ භික්ඛුනෝ සාධෝති භාසිතං අබිනන්දිතබ්බං අනුමෝදේතබ්බං සාධෝති භාසිතං අබිනන්දෙත්වා අනුමෝදෙත්වා උත්තරින් පඤ්ඤෝ පුච්චේතබ්බෝ කතං ඥානතෝ පනායස්මතෝ කතං පස්සතෝ ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්ධාච සම්බ නිමිත්තේසෝ අහිංකාර මමින්කාර මානානුසයා සුසමෝහතාතේ තීනාසවස්ස භික්ඛවේ භික්ඛුනෝ වුසිතවතෝ කතකරණී යස්ස ඕහිත බාරස්ස අනුප්පත්ත සදත්තස්ස පරිච්ඡේන භව සංයෝජනස්ස සම්මදඤ්ඤා විමුක්තස්ස අයමනු ධම්මෝ හෝති වෙය්‍යාකරණාය පුබ්බේචකෝ අහං ආවුසෝ අගාරිය භූතෝ සමානෝ අවිද්දසෝ අහෝසින් තස්ස මේ තථාගතෝ වා තථාගත ශාවකෝ වා ධම්මං දේශේසීත තාහං ධම්මං සොත්වා තථාගතේ සද්ධාං පටිලබින් සෝතේන සද්ධා පටිලාභේන සමන්නාගතෝ ඉති පරිසංචෙක්ඛින් සම්බාධෝ ගරාවාසෝ රජෝපතෝ අබ්බෝකාසෝ පබ්බජ්ජා නෛදං සුකරං අගාරං අජ්ජාවසතා ඒකංච පරිපුන්නං ඒකංච පරිසුද්ධං සංකලිකසං බ්‍රහ්මචරියං සරිතුම් යන්නෝනාහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානිවත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජෙයන්ති සෝකෝ අහං ආවුසෝ අපරේණ සමයේන අප්පන්වා භෝගක් හන්දං පහාය මහන්තං වා භෝගක්ඛන්දං පහාය අප්පන් වා ඥාති පරිවට්ඨං පහාය මහන්තං වා ඥාති පරිවට්ඨං පහාය කේසමස්සං ඕහාරත්වා කාසායානි වත්තානි අච්ඡාදත්වා අගාරස්මා අනගාරියම් පබ්බජින් සෝ එවං පබ්බජිතෝ සමානෝ දික්ඛෝනං සික්ඛා සාජීව සමාපන්නෝ පානාති පාතං පහාය පානාති පාතා පටිවිරතෝ අහෝසින් නේත දණ්ඩෝ නිහෙත සත්තෝ ලජ්ජේ දයාපන්නෝ සබ්බ පාන භෝතේතානුකම්පේ විහාසින් අදෙන්නා දානං පහාය අදෙන්නා දානා පටිවිරතෝ අහෝසින් දෙන්නා දායේ දෙන්න පාටිකංකේ අතේනේන සුචිභූතේන අත්තනා විහාසින් අබ්‍රහ්මචාරියං පහාය බ්‍රහ්මචාරේ අහෝසින් ආරාචාරේ විරතෝ මේතුනා ගාම ධම්මා මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ අහෝසින් සත්‍යවාදී සත්‍ය සන්ධෝතේතෝ පච්චයිකෝ අවිසංවාදකෝ ලෝකස්ස පිසුනං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතෝ අහෝසින් ඊතෝ සොත්වාන අමුත්‍ර අක්ඛාතා ඉමේ සංවේදාය අමුත්‍ර වාසොත්වාන ඉමේ සං අක්ඛාතා අමෝ සංවේදාය ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමෝ සමග්ගරසෝ සමග්ගනන්දේ සමග්ගකරණෙන් වාචං භාසිතා අහෝසින් පරුසං වාචං පහාය පරුසාය වාචාය පටිවිරතෝ අහෝසින් යාසා වාචානේලා කන්න සොකහා ප්‍රේමනීයා හදයංගමා පෝරී බහුජන කන්තා බහුජන මනාපා තතාරෝසින් වාචං භාසිතා හෝසින් සම්පප්පලාපං පහාය සම්පප්පලාපා පටිවිරතෝ අහෝසින් කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතින් වාචං වාසිතා අහෝසින් කාලේන සාපදේශං පරියන්තවතින් අත්ථ සංහිතං සෝ බීජගාම බෝතගාම සමාරම්භා පටිවිරතෝ අහෝසින් ඒකබස්සිකෝ අහෝසින් රස්සෝපරතෝ පටිවිරතෝ විකාල භෝජනා නච්ච ගීතවාදිත විශෝක දස්සනා පටිවිරතෝ අහෝසින් මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා පටිවිරතෝ අහෝසින් උච්ඡාසයන මහාසයන පටිවිරතෝ අහෝසින් ජාතරෝප රජත පටෙක් ගහන පටිවිරතෝ අහෝසින් ආමක ධඤ්ඤ පටෙක් ගහන පටිවිරතෝ අහෝසින් ආමක මංස පටෙක් ගහන පටිවිරතෝ අහෝසින් එත්තේ කුමාරික පටෙක් ගහන පටිවිරතෝ අහෝසින් දාසේ දාස පටිග්ගහනා පටිවිරතෝ අහෝසින් අජේලක පටිග්ගහනා පටිවිරතෝ අහෝසින් කුක්කොට සෝකර පටිග්ගහනා පටිවිරතෝ අහෝසින් අත්ථේ ගවාස්ස වලව පටිග්ගහනා පටිවිරතෝ අහෝසින් චෙත්තවත්තු පටිග්ගහනා පටිවිරතෝ අහෝසින් දෝතේය පහින ගමනානුയോഗා පටිවිරතෝ අහෝසින් කය වික්ඛයා පටිවිරතෝ අහෝසින් තුලා කෝට කංශ කෝට මාන කෝටා පටිවිරතෝ අහෝසින් උක්කෝටන වංචන නිකතේ සාචියෝගා පටිවිරතෝ අහෝසින් ඡේදන වද බන්ධන විපරාමෝස ආලෝප සහ සාකාරා පටිවිරතෝ අහෝසින් සෝසන්තොට්ටෝ අහෝසින් කාය පරිහාරිකේන චීවරේන කොච්චේ පරිහාරිකේන පින්ඩ පාසේන සෝයේන යේනේව පක්ඛමින් සමාදායේව පක්ඛමින් සේයථාපි නාම පක්ඛේ සකුණෝ යේන යේනේව දේති සපත්ත බහරෝව දේති ඒවමේව කෝ අහං ආවුසෝ සන්තොට්ඨෝ අහෝසින් කාය පරිහාරිකේන චීවරේන කොච්චේ පරිහාරිකේන පිණ්ඩපාතේන සෝයේන යේනේව පක්ඛමින් සමාදායේව පක්ඛමින් සෝයිමිනා අරියේන සීලක්ඛන්දේන සමන්නාගතෝ අජ්ජස්සං අනවජ්ජ සුඛං පරිසංවේදේසින් සෝ චක්ඛුනා රූපං දිස්වාන නිමිත්තක් ගාහි හෝති නානුව්‍යංජනක් ගාහි යස්වාදේ කරණමේනම් චක්ඛේන්ද්‍රයන් අසංගතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්ස වෙය්‍යොන් තස්ස සංවරාය පටිපජ්ජින් රක්ඛෙන් චක්ඛුේන්ද්‍රයන් චක්ඛුේන්ද්‍රියේ සංවරං ආපජ්ජෙන් සෝතේන සද්දං සොත්වා තේයාලම් ගානේන ගන්ධං ගායෙත්වා තේයාලම් ජීවාය සංසායෙත්වා තේයාලම් කායේන පොට්ටබ්බං පුසෙත්වා තේයාලම් මනසා ධම්මං විඤ්ඤාය නනිමිත්තක් ගාහි අහෝසින් නානුස්ව්‍යඤ්ජනක් ගාහි යස්වාදේ කරණමේනං මනේන්ද්‍රයන් අසං උතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අන්වාස්ස වෙය්‍යොං තස්ස සංවරාය පටිපඤ්ඤෙන් රක්ඛින් මනේන්ද්‍රයන් මනේන්ද්‍රයේ සංවරං ආපජ්ජින් සෝයිමිනා අරියේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ අජ්ජස්සං අභ්‍යාසේක සුඛං පරිසංවේදේසින් සෝ අදෙක්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරේ අහෝසින් ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරේ අහෝසින් සම්මෙන්ජතේ පසාරිතේ සම්පජානකාරී යහෝසින් සංඝාටිපත්ත චේවර ධාරණේ සම්පජානකාරී යහෝසින් අසිතේ තේසේ කායිතේ සායිතේ සම්පජානකාරී යහෝසින් උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී යහෝසින් ගතේටතේ නිසෙන්නේ සොත්තේ జాగරිතේ භාසිතේ තොන්නේ භාවේ සම්පජානකාරේ අහෝසින් සෝහිමිනාච අරේන සීලක්ඛන්දේන සමන්නාගතෝ ඉමිනාච අරේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ ඉමිනාච අරේන සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ විවික්ඛං සේනාසනං බදින් අරඤ්ඤං රොක්කමෝලං පබ්බතං කන්දරං ගිරගුහං සුසානං වනපත්තං අබ්බෝකාසං පලාල පුඤ්ජං සෝපච්ඡාවත්ත පිණ්ඩපාස පඩෙක්ඛන්තෝ නිසේදෙන් පල්ලංකං ආභජිත්වා උජොං කායං පනිදාය පරිමුඛං සතෙන් උපට්ඨ පෙත්වා සෝ අවිජ්ජං ලෝකේ පහය විගතා විජ්ජේන චේතසා විහාසෙන් අවිජ්ජාය චිත්තං පරිසෝ දේසින් ව්‍යාපාද පදෝ සංඛාය අභ්‍යාපන්න චිත්තෝ විහාසින් සම්බපාන බොහෝත හිතානුකම්පේ ව්‍යාපාද පදෝසා චිත්තං පරිසෝදේසින් තීන මිද්ධං පහාය විගත තීන මිද්ධෝ විහාසින් ආලෝක සංඤේ සතෝ සම්පජානෝ තීන මිද්ධා චිත්තං පරිසෝධේසින් උද්ධච්ච කුක්කුච්ඡං පහාය අනුද්ධතෝ විහාසින් අජ්ජත්සං වෝපසන්ත චිත්තෝ උද්ධච්ච කුක්කුච්ඡා චිත්තං පරිසෝධේසින් විචිකිච්ඡං පහාය තින්න විචිකිච්ඡෝ විහාසින් අකතංකතේ කුසලේසු ධම්මේසු විචිකිච්ඡාය චිත්තං පරිසෝදේසින් සෝයිමේ පංච නීවරණේ පහාය චේතසෝ උපක්ඛිලේසේ පඤ්ඤාය දුබ්බලේ කරණේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පේතේ සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහාසින් විතක්ක විචාරාණං වෝපසමා අජ්ජස්සං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං තේතේ සුඛං ဒ ුතියං ඥානං උපසම්පජ්ජ විහාසින් පේතියාච විරාගා උපේක්ඛ කෝච විහාසින් සතෝච සම්පජානෝ සුඛං ච කායේන පරිසංවේදේසින් යම් සංහරියා ආචෙක්ඛන්තේ උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේති තම් සතියං ජානං උපසම්පජ්ජ විහාසින් සුඛසජ පහනා දුක්ඛසජ පහනා පොබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගමා අදුක්ඛම සුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථඥානං උපසම්පජ්ජ විහාසින් සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදුබෝතේ කම්මනීයේ චිතේ ආනෙන්ජප්පත්තේ ආසවානං කය ඥානාය චිත්තං අබිනින්නාමේ සිං සෝයිදං දුක්ඛංති යථා භෝතං අබ්බඤ්ඤාසින් අයං දුක්ඛ සමුදයෝති යථා භෝතං අබ්බඤ්ඤාසින් අයං දුක්ඛ නිරෝධෝති යථා භෝතං අබ්බඤ්ඤාසින් අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාසී යථා භෝතං අබ්බඤ්ඤාසින් ඉමේ ආසවාති යථා භෝතං අබ්බඤ්ඤාසින් අයං ආශව සමුදයෝති යථා භූතං අබ්භඤ්ඤාසින් අයං ආශව නිරෝධෝති යථා භූතං අබ්භඤ්ඤාසින් අයං ආශව නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතං අබ්භඤ්ඤාසින් තස්සමේ ඒවං ඥානතෝ ඒවං පස්සතෝ කාමසවාපි චිත්තං විමුච්චිත භවසවාපි චිත්තං විමුච්චිත අවිජ්ජාසවාපි චිත්තං විමුච්ඡෙත්ත විමුක්තස්මෙන් විමුක්තමෙති ඥානං අහෝසි කේනා ජාතේ උසිතම් රක්මචරියං කතං කරණීයං නාපරං එත්තත් ආයාති අබ්බඤ්ඤාසින් එවං කෝ මේ ආවුස්සෝ ඥානතෝ එවං පස්සතෝ ඉමස්මින් ච සවිඥානකේ කායේ බහිද්ධා ච සම්බ නිමිත්තේසු අහිංකාර මමින්කාර මානානුසයා සුසමෝහතාති තස්ස භික්ඛවේ භික්ඛුනෝ සාධෝති භාසිතං අබිනන්දේ තබ්බං අනුමෝදේ තබ්බං සාදෝතේ භාසිතං අබිනන්දෙත්වා අනුමෝදෙත්වා ඒවමස්ස වචනීයෝ ලාභානෝ ආවුසෝ සුලද්ධංනෝ ආවුසෝ යේමයන් ආයස්මන්තං තාදිසම් බ්‍රහ්මචරියං පස්සාමාති ඉදම වෝච භගවා අත්තමනාතේ භික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දුන්තේ චබ්බේ සෝදන සොත්තං ဒ ුතියං